පුනරුත්පත්ති ක්‍රමය සංඥාපනය අතිවිශාල වූ මේ ලෝක ධාතුවේහි අනන්ත අපරිමාණ සත්ව සමූහයක් වාසය කරන බව බෞද්ධ වූද අබෞද්ධ වූද සෑමදනා විසින්ම එකසේ පිළිගත්තා වූ කාරණේකි. නමුත් දැනට ජීවත් වන්නා වූ මේ සත්ව සමූහය ලෝකයේහි පෙර පටන්ම සිටියේද දැන් අලුතෙන්ම උපන්නේද? ඔව්හු මරණින් මතු නැවත උපදිද්ද? නූපදිද්ද? උපදිත හොත් ඒ උප්පත්තිය කෙසේ සිදු වේද? ඔව්හු පළමු කොට කෙසේ හටගත්තාහුද? කවර කලෙක හටගත්තාහුද? පෙර සත්වයන් නොමැතිව ලෝකයේ හිස්ව පැවැත්තක්ද? සත්වයන් නැතිවීමෙන් මතු කාලයේදී හෝ එසේ වේද? යන මේ කරුණු රැස අල්ප ධර්ම ඥානයේ ඇත්තා වූ සාමාන්‍ය ලෝකයා හට තීරණය කරගත නොහැකිව නානා මත පහල කරමින් වාද විවාද කරමින් සැක සහිතව පවත්නාහුය. එබැවින් යතෝක්ත කරුණු පහදා දක්වන්නා වූ ග්‍රන්ථයක් මේ කාලයට ඊටමත් ඕමනාව තිබෙන බව දුටු අප විසින් පුනරුත්පත්ති ක්‍රමය නම් වූ මේ ග්‍රන්ථය කාටත් තේරුම් ගත හැකිවන පරිදි ලිහිල් භාෂාවෙන් නානා හේතු උදාහරණ දක්වා කරුණු ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ලියන ලදී. මීට රේරුකානේ චන්දවිමල ස්තවීර වැල්ලබඩ පන්සල පානදුර ග්‍රන්ථය සම්පාදනය කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1927 දීය. පුනරුප්පත්ති ක්‍රමය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස uppattikkම වාදීනං වරං අනුපත්තිකං ජිනංච තස්ස ධම්මංච සංගංච සිරසා නමේ සකල නෙය්‍ය පරාගත වූ අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සර්වඥන් වහන්සේගේ අත්‍යන්ත නිර්මල ධර්මයේහි පමණක් නොව රාගාදී ක්ලේශයන්ගෙන් දූෂිත වූ සිත් ඇති ප්‍රදේශදර්ශී ඇතැම් ශාස්ත්‍රවරයන්ගේ ධර්මයන්හිද මේ සත්වයෝ නැවත නැවත චුත වෙමින් උපදෙමින් සංසාරයේයි කියන ලද මේ භවත්‍රේහිම භ්‍රමණය වෙමින් සිටින බව දක්වා තිබේ. ඒ නැවත නැවත ඉපදීමට පුනරුත්පත්තියයි කියනු ලැබේ. නමුත් බුද්ධාගම යයි කියන ලද ਸਰවඥ ධර්මයේ දක්වා තිබෙන පුනරුත්පත්ති ක්‍රමය අන්‍ය ධර්මයන්හි දක්වන ලද පුනරුත්පත්ති ක්‍රමයන්ට ඊටමත් වෙනස් වූ සූක්ෂම වූ ක්‍රමයකි. අන්‍ය බොහෝ ශාස්ත්‍රූවරයන්ගේ ධර්මයන්හි සත්වයෝ පළමු කොට දෙවියෙකු විසින් හෝ බඹෙකු විසින් මවන ලදුව පසු ඒ සත්වයන්ගේ ආත්ම අනික් අනික් ස්ථානයන් කරා යාමෙන් පුනරුත්පත්තිය සිදුවන බව දක්වා තිබේ. සර්වඥ ධර්මයේ වනාහි දිව්‍ය බ්‍රහ්මාදී කිසිවෙකුගේ මැවීමකින් හෝ අන් ක්‍රමයකින් හෝ පළමු කොට පටන් ගැනීමක් නොමැතිව ස්වභාවයෙන්ම ඇත්තා වූ සත්වයන්ගේ පුනරුත්පත්තිය එක් භවයකින් අන් භවයකට කිසිවක් නොගොස් සිදුවන බව දක්වා තිබේ. එබැවින් ඒ අන්‍ය ධර්මයන්හි දක්වන පුනරුත්පත්ති ක්‍රමයන්ට අතිශයින් වෙනස් බව දත යුතුය. ක්ලේශයන්ගෙන් දූෂිත වූ සිත ඇත්තා වූ සියල් සියල්ල දන්නා නුවණ නැත්තා වූ මිසදිටුවන් විසින් කල්පනා කොට සාදා තිබෙන ආගම්වල දක්වන කරුණු අනිയോഗක්ෂම නොවේති. අනුയോഗක්ෂම නොවීම යනු ඔවුන් විසින් ප්‍රකාශ කරන්නා වූ ඒ ඒ කරුණු ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවහොත් ඒවා විසඳා තමා කියන කාරණය ප්‍රත්‍යක්ෂ කරන්නට නොහැකි වීමයි. මිත්‍යා දෘෂ්ටිකයෝ වනාහි ඔවුන්ගේ ආගම්වල දක්වා තිබෙන්නා වූ පඬිතයන්ගේ අනියෝගයේදී එනම් ප්‍රශ්න ਵਿਚාරයේමේදී ස්පුට කල නොහැන සියල්ල දේව රහස්‍ය කියා හෝ දිව්‍ය ඥානයෙන් මිස මනුෂ්‍ය ඥානයන් ඥානයෙන් දත නොහෙන කරුණය කියා හෝ කියති. ඕහුද ඒ ධර්මයන්ගේ හරයක් නැති බව දැක දැකත් ඒවා දේව රහස්‍ය කියා සැනසෙති. නමුත් නිර්මල වූ බුද්ධ ධර්මයේහි ශාස්ත්‍ර අනුකූලව ඔප්පු කළ නොහැකි වූ අනුയോഗක්ෂම නො වූ එක ධර්මයේ කොදු නැත්තේය. එබැවින් සර්වඥ ධර්මයේ බුද්ධ රහස්‍ය කියා හෝ දේව රහස්‍ය කියා හෝ මනුෂ්‍ය ඥානෙන් දත නොහැකිය කියා හෝ කිව යුතු ධර්ම කොටාසයක් නැති බව දත යුතුය. බුද්ධ ධර්මයේ වනාහි මනුෂ්‍ය ඥානය දෙවියන්ගේ ඥාණයට වඩා පහත් කොට උගන්වා නැත්තේය. ලෝකයේහි කල්ප කෝටි ගණනකින්වත් අන්‍යයන්ගෙන් නොඉගෙනගෙන තමාගේම ඥාන ශක්තියෙන් සියල්ලම දන ਸਰවඥ බවට පැමිණෙන්නේත් මිනිසෙක්මය දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ කිසි කලක ਸਰවඥ পদවියට නොපැමිණෙති දහස් ගණන් දෙවියන් එකතුව බොහෝ වර්ෂ ගණන් කල්පනා කොට නිශ්චය කරගත හැකි නො වූ දුෂ්කර ප්‍රශ්න පවා දිව්‍ය බ්‍රහ්මයෝ බුදුන් කරා පැමිණ විචාරා විසඳාගෙන යති. එබැවින් මනුෂ්‍ය ඥානය දෙවියන්ගේ ඥානයට වඩා පහත් නොවන බව හා මිසදිටුවන් විසින් දේව රහස්‍ය කියන ශාස්ත්‍රානුකූලව ඔප්පු කළ නොහෙන කරුණුද සත්‍ය නොවන බව දති යුතුයි. බුද්ධාගමේ මිනිසයන්ට තේරුම් ගත නොහෙන රහස් නැතයයි කී නමුත් සකල බුද්ධ ධර්මයේම සෑම දිනාටම තේරුම් ගත හැකි නොවේ. ඊට හේතුව නම් ඒ ධර්මය අනුක්‍රමයෙන් උගෙන තේරුම් ගත යුතු වූ සියුම් ශාස්ත්‍රයක් වීමයි. 1 2 3 4 යනාදී වශයෙන් ගණන් කිරීමට නොදත් දරුවාට ඒ தત્ත්වයේ සිටිනතුරු උසස් ගණිත ක්‍රම උගන්වා තේරුම් කරවිය හැකි නොවේ. කුමක් හේින්ද යතහොත් උසස් ගණිත ක්‍රමයක් කියා දුන් කල ඒ තේරුම් ගත හැකි தത്വයට ඔහු පැමිණ නොසිටි හේිනි. එපරිද්දෙන්ම ධර්මයේ උගෙන ඒ ඒ ධර්ම කොටස් තේරුම් ගත හැකි தત્ත්ව වලට පැමිණියා වූ තනත්තන්ටම ඒ ඒ ගැඹුරු දහම් කොටස් තේරුම් ගත හැකි වෙයි. ඒ ඒ කරුණු තේරුම් ගත හැකි තත්වවලට පැමිණියහොත් කාට වුවත් බුද්ධාගමේ දක්වන සියලුම කරුණු නිසකව දත හැකි වන බැවින් එහි තේරුම් ගත නොහැකි කරුණු නැත යයි කියන ලදී. සර්වඥ ධර්මයේ දැක්වෙන පුනරුත්පත්ති ක්‍රමය ඊතා සියුම් වූවක් බැවින් එය තත්වාකාරයෙන් තේරුම් ගැනීමත් එපමණ පහසු නොවන බැවින් හා සත්ව උප්පත්තිය ගැනම තවත් තිබෙන්නා වූ ප්‍රශ්න निराකරණය වීම පිණිසද මෙහි පුනරුත්පත්තිය සිදුවන ක්‍රමය පළමු කොට නොදක්වා පළමු කොට දැන තිබිය යුතු වූ සත්ව ભેදය මැවීම ඇති නැති බව සත්වයන්ගේ මුලක් ඇති නැති බව අලුත් සත්වයන් පහළවන නොවන බව සත්වයන් ෂය නොවන බව යනාදී කරුණු ප්‍රථම කොට දක්වනු ලැබේ. සත්ව ප්‍රභේද සත්වයෝ වනාහි නිරයකයෝ තිරස්චීනයෝ പ്രേතයෝ මිනිසයෝ දෙවියෝ යයි පස් වර්ගයකි. එයින් නේරයික සත්වයෝ නම් අටමහ නරකයේහි හා එක් 128ක් වූ ඔසුපත් නරකවලද දුක් විඳින්නා වූ සත්වයෝය. ඔවුහු මිනිසයන් මෙන් දෙපා ඇති සත්ව කොට්ටාසයකි. ඔවුන්ගේ ශරීර ඊතා මහත් වෙති. ඇතම් කෙනෙකුගේ ශරීර ගව් පමණද ඇතම් කෙනෙකුගේ ශරීර දෙගව් පමණද ඇතම් කෙනෙකුගේ ශරීරය තුන් ගව් පමණද ඇතම් කෙනෙකුගේ ශරීරය යොදුන් පමණද විශාල වේ අවීචි මහ නරකයේහි පැසෙන්නා වූ දේවදත්ත හාමුදුරුවන්ගේ ශරීරය සියක් යොදුන් ශරීරයකි. ඔවුන්ගේ ශරීර මිනිසයන්ගේ ශරීර මෙන් තද නොවේ. පෙන පිඩු මෙන් ඊතා සිව් වෙයි. දුර්වල වෙයි. මහනිල් මල් පෙත්තකින් ගැසුවද කැඩී යන තරම්ය. මේ නිරේක සත්වයන්ගේ ස්වභාවයයි. තිරස්චීන සත්වයෝ වනාහි ඊතා විසිදුරු වූ කොටසකි. ඔව්හු සාමාන්‍යයෙන් පා නැති සත්වයෝය දෙපා ඇති සත්වයෝය සිව්පා ඇති සත්වයෝය බොහෝ පා ඇති සත්වයෝය යයි සතර කොටසකට බෙදෙති. එකී එක එක කොටාසයක එකිනෙකට ශරීර ස්වභාව, ගතිගුණ ආදියෙන් බොහෝ වෙනස්කම් ඇත්තා වූ දහස් ගණන් සත්ව ජාතීහු වෙති. ඔවුන් අතර මිනිස්්‍ය ඇසට නොපෙනෙන තරම් කුඩා සත්තුද වෙති. ඔවුන් අතර මිනිස්්‍ය ඇසට නොපෙනෙන තරම් කුඩා සත්තුද වෙති. යොදුන් ගණන් විශාල සත්තුද වෙති. ප්‍රේතයෝ නම් නානාවිධ ශරීර ඇති සැපයෙන් පහ වූ මිනිසයන්ට නොපෙනෙන්නා වූ සත්ව කොටසකි. ඔවුහු සාමාන්‍යයෙන් ಜಾති 12කට බෙදා දක්වා තිබේ. ඔවුන්ගේ නම් හා ස්වභාවය මතු දැක්වෙන පරිදි දත යුතුය. 1. වන්තාස සෙම්සොටු ආහාර කොට ඇති പ്രേතයෝ 2 කුණපාස මිනිසුන්ගේ හා සතුන්ගේ මලකුණු ආහාර කොට ඇති പ്രേතයෝ 3 ගූතකාදක අසූචි ආහාර කොට ඇති പ്രേතයෝ 4 අග්ගි ජාල මුඛ කටින් නික්මෙන්නා වූ ගිනිදැල් ඇති പ്രേතයෝ 5 සූචි මුඛ ඉදිකටු මලක් පමණ මුඛය ඇති මහා හැලියක් පමණ බඩ ඇති പ്രേතයෝ 6 තන්හට්ටිත සාගින්නෙන් හා පිපාසයෙන් නිතර සිටින බැවින් ආහාර පාන ආශාවෙන් පෙළෙන പ്രേතයෝ. 7. සුනිජ්ජාමක ගින්නෙන් දා ගිය කණුවක් මෙන් වියලී ගිය ශරීර ඇති പ്രേතයෝ. 8. සත්ංග ආයුධ වැනි වූ තමාගේ ශරීරයම කැපෙන නිය ආදී ශරීර අවයව ඇති പ്രേතයෝ 9 පබ්බතංග පර්වත ප්‍රමාණ වූ විශාල ශරීර ඇති പ്രേතයෝ 10 අජ ගරංග ඉබුරන්ගේ ශරීර වැනි ශරීර ඇති പ്രേතයෝ 11 වේමානික විමානවල ඉපිද සැප දුක් දෙකම කලින් කල විඳින්නා වූ പ്രേතයෝ මහිද්దిక කැලෑවල වාසය කරන්නා වූ මහා 이르දි ඇති പ്രേතයෝ තවත් මෙහි නොදක්වන්නා ලද්දා වූ මස්පිඩු වැනි ශරීර ඇති പ്രേතයෝ හැටසැකිලි බඳු ශරීර ඇති പ്രേතයෝ හම නැති പ്രേතයෝ යනාදී නොඑක් වර්ගවල പ്രേතයෝ වෙසෙති මිනිසයන් ගැන විශේෂයෙන් කිව යුත්තක් නැත්තේය දෙවියෝ නම් මිනිසයන්ට වඩා අධික වූ සැපැත්තා වූ මිනිසයන්ට නොපෙනෙන්නා වූ මහානුභාව සම්පන්න වූ සත්ව කොට්ටාසයකි. ඔවුන්ගෙන් සමහරෙක් මේ පෘථිවිය ඇසුරු කොට වෘක්ෂ පර්වතාදීෙහි විමන්වල වෙසෙති. සෙස්සෝ ආකාශයේහි විමන්වල වෙසෙති. ඔවුන්ගේ ශරීරද නොයෙක් ප්‍රමාණවලින් යුක්ත වෙයි. දෙවි කෙනෙක් වූ රාහු නම් අසුරේන්ද්‍රයාගේ ශරීරය 4800ක් යොදුන් උසයි. දෙවියන්ගෙන් කොටසක් බ්‍රහ්මයෝ යයි කියනු ලැබෙති. ඔවුන්ගේ කොටසකට සිත පමණක් මුත් කයක් නැත. කොටසකට කය මිස සිතක් නැත. කොටසකට සිත කය දෙකම ඇත. නමුත් ඔවුන්ගේ කයෙහි ගාන ජීවහා කාය යන ඉන්ද්‍රිය තුන නැත්තේය. ඔවුන්ගේ ශරීරයේහි යොදුන් සිය දහස් ගණන් විහිදෙන්නා වූ ආලෝකය ඇත්තේය. ඔවුන්ගේ ශරීරය අතිශයින් සියුම්ද වෙති. ඒවා කාමාවචර දෙවියන්ගේ ඇස්වලටද නොපෙනෙති. යටකී සත්වයන් උපදින්නා වූ යෝනි හතරකි. එනම් අණ්ඩජ යෝනිය, ජලාභූජ යෝනිය, සංසේදජ යෝනිය, ඕපපාතික යෝනිය යන හතරයි. ඒ ඒ යෝනිවල උපදින්නා වූ සත්වයන්ට අණ්ඩජ ජලාභූජ ආදී ඒ ඒ නම් විවහාර කරනු ලැබෙත්. මෙහි අණ්ඩජ සත්වයෝ නම් බිජු තුල උපදින්නා වූ සත්වයෝය. බිජු තුල පක්ෂීහුද සර්පයෝද මත්ස්‍යයෝද බොහෝ සෙයින් උපදිති. බිජු වනාහි ඒ සත්වයන්ගේ මෞකුස පිළිසිඳ ගැනීමෙන් මෞකුස තුල හටගෙන ඒවා කුසින් බිහි වූවාට පසු උණුසුමේ ආධාරයෙන් ඒවා තුල ඉපිද සිටින සත්වයෝ අනුක්‍රමයෙන් වැඩි බිජුව පලා ඉන්නික් මෙති. සුදුසු කාලයට උණුසුම නොලැබුවහොත් ඒ සත්වයෝ එහිම මිය ඇති. ජලාභූජ සත්වයෝ නම් මව් කුස දරුවන් හට ගන්නා වූ කෝෂය තුල උපදින්නා වූ සත්වයෝය. අණ්ඩජ ජලාභූජ සත්ව දෙවර්ගයේම පිළිසිඳ ගැනීමේ පටන් සම්පූර්ණ වූ ඉන්ද්‍රියන් නැත්තාහු නොවේති. පිළිසිඳ ගැනීමෙහි ඔවුන්ට පහළවන්නේ චක්ෂුරාද්‍රී පංච ඉන්ද්‍රියන්ගෙන් කාය ඉන්ද්‍රිය පමණකි. සෙසු ඉන්ද්‍රියන් හා අත්පා ආදී ශරීරාවයවද පසුව පහළ වෙයි. සංසේදජ සත්වයෝ නම් කුණු වූ මත්ස්‍ය මාංශය, කෑම වර්ගය, පලාපල වර්ගය, දි รา ගිය ලී, කසල යනාදී දුර්ගන්ධය ඇත්තා වූ ද්‍රව්‍යයන්හි උපදිනා වූ සත්වයෝය. මේ සංසේජජ යෝනියෙහි බොහෝ කොට උපදින්නේ තිරිසන් සත්වයෝය. ඇතැම් විටක මිනිස්යෝද උපදිති. ආසංකා නම් වූ රාජදේවිය පියුම් ගැබක උපන්නීය. අම්බපාලි ගණිකාව අඹ ගස්සක උපන්නීය. චින්චි මානවිකාව සියඹලා ගසක උපන්නීය. පදුම දෙවියන්ගේ පුත්‍රයන් 500 දෙනාගෙන් 499 දෙනෙක් ගැබ් මලයෙන් උපන්නෝය. මේ සංසේජිත සත්වයෝද අණ්ඩජ ජලාභූජ සත්වයන් මෙන් උප්පත්තියෙන් පසු කර්මානුකූලව අනුක්‍රමයෙන් වර්ධනය වෙති. ඕපපාතික සත්වයෝ නම් වේගයෙන් අවුත් පැන්නාක් මෙන් සර්වාංග ප්‍රත්‍යාංග සම්පූර්ණ උස මහතින් යුක්තව మతు වැඩිය යුත්තක් නොමැතිව උපන්නා වූ සත්වයෝය. මේ යෝනි හතර අතුරෙන් නේරයික සත්වයන් හා බූමාටු දෙවියන්ගෙන් අන්‍ය වූ දෙවියෝද නිජ්ජාම තන්හික ප්‍රේතයෝද යන මොහු ඕපපාතිකවම උපදිති. සසු සත්වයෝ යෝනි හතරෙහිම උපදිති. නිරයේ බුම්ම වජ්ජේසු දේවේසු ච න යෝනියෝ තිස්සෝ පුරිමිකා හොಂತಿ චතස්සෝපි ගතිත්තයේ සත්වයන්ගේ මුල ලෝකයේහි බොහෝ දෙන පටන් ගැනීම ඇත්තා වූ දේවල් වූ එකම පක්ෂයක් බලා ලොව යමක් ඇත්නම් ඒ සියල්ලේම පටන් ගැනීමකදු ඇතේයි සිතා සත්වයාගේ පටන් ගැනීම හා ලෝකයේ පටන් ගැනීමද සොයති. ඒ වනාහි ඉදිබු පියාපත් සෙවීම වැනි වූ කවුඩු දත් සෙවීම වැනි වූ නිෂ්පල ක්‍රියාවකි. කුමක් හේින්ද අතහොත් සත්වයන්ගේ පටන් ගැනීමක් මුලක් නැති බැවිනි. නැත්තා වූ පටන් ගැනීම සෙවීමෙන් එය කිසිවෙකුට කිසි කලක ලැබිය හැකි නොවේ. ලෝකයේහි අන්ධකාරයට විරුද්ධ වූ ආලෝකයේද උෂ්ණයට විරුද්ධ වූ සීතලද දුකට විරුද්ධ වූ සැපද යහපතට විරුද්ධ වූ අයහපතද ලෝභයට විරුද්ධ වූ අලෝභයද කෝපයට විරුද්ධ වූ මෛත්‍රියද මෝහයට විරුද්ධ වූ නුවණද යනාදී වශයෙන් සකල ස්වභාව ධර්මයන්ටම ඒ ඒ ධර්මයන්ගේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයනුදු ඇත්තාහුය අපේ ඇස්වලට පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම ඒ ඒ දේ වෙන් කිරීමට කරුණු වන කොන් නැත්තා හොය. ඒ කොන් වලින් මෙතෙන් සිට අසවල් දේ දක්වා මේ දේය අසවල් තන සිට අසවල් තන දක්වා අසවල් දේය යයි ඒ ද්‍රව්‍යයන් එකක් අනිකකින් වෙන් කරනු ලැබෙත්. එසේ එකකින් අනික වෙන් කර ගැනීමට කොන් සියල්ලේම තිබේද යතොත් ආකාශයේ එසේ කොන් නැත. වස්ත්‍රාභරණ ඇඳපුටු යාන වාහන ගම් නියම් ගම් රාජධානි ආදී බොහෝ දේවල් කොන් ඇති බැවින් ආකාශයක් ඇතනම් එහිද කොන් තිබිය යුතුයයි යමෙක් ආකාශයේ කොන් සොයන්නට වෑයම් කෙරේ නම් එය නිෂ්පල ව්‍යායාමයකි කුමක් හේින්ද යතහොත් ආකාශයේ කොනක් නැති වූ ස්වභාවයක් වූ බැවිනි කොනක් ඇත්තා වූ ස්වභාවයාගේ විරුද්ධ පක්ෂය වූ කොන් නැත්තා වූ දේවල් ඇතුවක් මෙන්ම පටන් ගැනීමක් ඇත්තා වූ ස්වභාව ධර්මයන්ට විරුද්ධ වූ පටන් ගැනීමක් නැත්තා වූ ස්වභාව ධර්මයෝද ඇත්තා හොය. එබැවින් යමක් විද්‍යාමාන වේ නම් ඒ සියල්ලේම මුල් හට ගැනීමද තිබිය යුතු යන කල්පනාව දුරු කළ ගත යුතුය. ආකාශයේ පටන් ගැනීම හෙවත් පළමු කොට පහළවීමක් නැත්තා වූ දෙයකි. ආකාශයේ ඇති බව සියල්ලන්ම දන්නා කරුණක් බැවින් හට නොගත්තා නම් ආකාශයකුත් නැතේයි වාදයට එළඹීමටද කිසිවෙකුට අවකාශයක් නැත්තේය. මේ සම්බන්ධව පරීක්ෂා කළ යුතු කාරණය නම් මේ ආකාශය සෑම කල්හිම මෙසේම පැවතියාද නැතහොත් ආකාශය නොපැවති කලකුත් අතීතයේ තිබුණාද යන්නයි. ලෝකේ ආකාශය නොතිබුණා වූ කාලයක් අතීතයේ තිබෙන්නට නම් දැන් ආකාශය පවත්නා වූ සෑම තැනම වසා පැවතියා වූ යම්කිසි ද්‍රව්‍යයක් පෙර ලෝකේ පුරා තිබිය යුතු වෙයි. පෙර ආකාශය නොමැතිව එබඳු දෙයකින් ලොව වැසී තිබුණේ යයි පිළිගැනීමට එකද කාරණයක් නැති බැවින් ආකාශයේ නොතිබූ කාලයක් නොපැවති බව දත යුතුය. යමක පෙර නොතිබූ කාලයක් නොමැතිනම් එය සෑම කල්හිම පවත්නා දෙයකි. කාලයේද මුලක් නැත්තා වූ දෙයකි. යමක් හටගත්තා නම් ඊට පෙර එය නොතිබූ කාලයක් තිබිය යුතු බැවින් ඒ හටගත් දෙය සර්වකාලික වස්තුවක් නොවේ. ආකාශය සර්වකාලික වූවක් වේ නම් එහි පළමු කොට හට ගැනීමක් කිසිසේත් විය යුතු නොවේ. එබැවින් ආකාශය නොතිබූ කාලයක් නැති බව හා ආකාශයක් ඇතත් එහි හට ගැනීමක් නැති බවද දත යුතුයි. මෙසේ හට ගැනීම වශයෙන් මුලක් නැත්තා වූ මේ ආකාශ කුහරය තුල පවත්නා වූ නාම රූප ධාතු හෝද ආකාශයට සම වූ ආයුෂ ඇත්තෝය. ආකාශය තුල පවත්නා වූ නාම රූප ධාතු නොමැතිව පෙර ආකාශයේ පවණක්ම පැවතියේ යයි කීමට කිසි හේතුවක්ද නැත්තේය. එබැවින් ආකාශය තුල පවත්නා වූ නාම රූප ධාතුන්ගේද පළමු කොට පටන් ගැනීමක් නැති බව දතිය යුතුය. සත්වයෝයයි කියනු ලබන්නේද නාම රූප ධාතු සමූහයන්ට එමය. නාම රූප ධාතුන්ගේ අන්‍ය වූ සත්වයායයි ගතියුතු කිසිවක් නැත. එබැවින් සත්වයෝද ආකාශය හා සම වූ ආයු ඇත්තෝය. පෙර සත්වයන් නොසිටි කලක් නොපැවතියේය. එබැවින් සත්වයන්ගේද පටන් ගැනීමක් නැති බව දතියුතුය. ඒ බව මනාකොට දැනගත්තා වූ සියල්ල දන්නා වූ මහ නුවණ ඇති ධර්මරාජයන් වහන්සේ විසින් මේ කාරණය දැක්වීම සඳහා අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පොබ්බා කෝටි නපඤ්ඤායති යයි වදාරණ ලදී මහණෙනි මේ සංසාරය නොදන්නා ලද අක් ඇත්තේය. එහි පෙර කොන් හෙවත් පටන් ගැනීම නැත යනු එහි තේරුමයි. මැවීම දැනට ලෝකේ පවත්නා වූ ආගම් අතුරෙන් බොහෝ ගණනක් ආගම් තනුවා වූ සර්වඥ නො වූ ආගම් කතෘවරයෝ පටන් ගැනීම ඇති නැති ස්වභාව ධර්ම දෙවර්ගයක් ඇති බව නොදැන පටන් ගැනීම ඇති දේවල් නැමැති එක පක්ෂයකටම අනුව කල්පනා කොට හාවෙකුගේ අං හොයන්නාක් මෙන් නැත්තා වූ සත්වයාගේ මුල හොයන්නට ගොස් පුටුව සෑදීමට වඩුවෙක් සිටුව යුතුයවාක් මෙන් ලෝකේ සෑදූ කෙනෙක්ද සිටිය යුතුයයි පීඨ වඩක ඥායෙන් කල්පනා කොට ලෝක වඩුවා සොයන්නට ගොස් දෘශ්‍යමාන ලෝක වඩුවෙකු නැති බව දැනගෙන අදෘශ්‍යමාන වූ දෙවියන් බ්‍රහ්මයන් වෙතට ලෝක වඩුකම ආරූඪ කොට ඊට අනුව ඒ ඒ ආගම් තනාගත ඉබේම ඇති වූ එක් සත්වයෙකු විසින් අන් සත්වයන් හා ලෝකයත් මැව්වාය කීම පීඨ වඩ්ඩකී න්‍යායට සකල ලෝකයම යටත් කරන්නට තැත් කරන නාම රූප ධාතුන්ගේ తত্ত্বය නොදන්නා වූ මන්ද බුද්ධිකයන්ට ඊතා ශක්තිමත් කීමක්සේ වැටහෙන නමුත් එය ධාතුන්ගේ ස්වභාවය උගන්වන්නා වූ නිර්මල ਸਰවඥ ධර්ම ආලෝකය ලැබුවන්ට හාස්‍යයට කරුණක් වේමයි සත්වයන් මැවීම වනාහි ධානලාභීන්ට අභිඥා බලයෙන්ද ආනුභාව සම්පන්න දිව්‍ය බ්‍රහ්මයන්ට ඔවුන්ගේ කර්මජ 이르දි බලයෙන්ද කළ හැකි වෙයි. නමුත් ශක්‍ර බ්‍රහ්මාදී කිසිවෙකුට සැබෑ සත්වයන් මැවිය හැකි නොවේ. මවනු ලබන්නා වූ සත්වයෝ බයිස්කෝප් යන්ත්‍රයෙන් දක්වන සත්වයන් වැනි වූ සත්ව ආකාරයෙන් පෙනෙන රූප කොටසක් පමණකි. ප්‍රകൃතියම ලොව ඇත්තා වූ සැබෑ සත්වයන් මවන්නා නම් නාම රූප ධාතුන්මයි. මව්පිය දෙදෙනාගේ ශුක්‍ර ශෝණිත ධාතුවල උපකාරයෙන් දරුවාගේ මව්කුස පිළිසිඳ ගැනීමත් ඉන්පසු ඍතු ආහාර බලයෙන් වැඩිමත් සිදුවන බව සියල්ලම ප්‍රත්‍යක්ෂව දන්නා කරුණකි. සත්වයෙකු පහළ වීම දේව බලයකින් වේ නම් කියන ලද හේතු නොමැතිවද මිනිසයන් ඉපිද සිටිය යුතු වෙයි. එසේ ඉපිද සිටින්නා වූ එක මිනිසෙකුද දක්නට නැත්තේය. ඍතු ආහාරයන්ගේ උපකාරයකින් තොරව දේව බලයකින් ජීවත් වන්නා වූ සත්වයේක්ද දක්නා නොලැබෙයි. සත්වයන් තුල පවත්නා වූ නොඑක් අදහස්ද ඔවුන්ට පහලවන්නා වූ සිද්ද රූපාදී ආරම්මණයන්ගේද ඍතු ආහාරයන්ගේද ආශ්‍රය කරන පුද්ගලයන්ගේද තදඤ්‍ය හේතුන්ගේද උපකාරයෙන් සිදුවන බව පෙනෙයි. කියන ලද හේතුන්ගේ වශයෙන් නොව අන්‍ය ආකාරයකින් සත්වයන්ට අදහස් පහළවන බවක්ද සිත් පහළවන බවක්ද නොපෙනෙයි. එබැවින් සත්වයන්ගේ උප්පත්තිය හා වැඩිමද පැවැත්මද යන සියල්ලම දෙවියෙකුගේ බලයකින් නොව ධාතුන්ගේම බලයෙන් සිදුවන බව දත යුතුයි. සත්වයන්ගෙන් අන්‍ය වූ පෘථුවි වෘක්ෂ පර්වත ආදී සකල ලෝක අවයවයන්ගේ උත්පත්ති ප්‍රවෘත්ති දෙකද එසේම සිදුවේයි. සත්වයන් තනන වඩුවාගේ එනම් මැවුම්කාරයාගේ ආධාරය නොමැතිව ලෝක වඩුවාය කියන මැවුම්කාරයා වූ එකම සත්වයකට ඉබේම පහළ විය හැකිවීමට හා අන්‍ය සත්වයන්ට එසේ නොහැකි වීමටද ඔහුට පමණක් පටන් ගැනීමක් මුලක් නැතිවීමට හා අන්‍යන්ට ඇතිවීමටද කිසිම හේතුවක් නොමැතිව සත්වයන් මැවිය හැකි බලයක් ඒ දෙවියාට පමණක් ලැබීමටද අන්‍යන්ට එබඳු බලයක් නොලැබීමටද කාරණයක් නැත්තේය. එක සත්වයේ කෙනෙකුගේ මැවීම නොමැතිව පහළ වී නම් අන්‍ය සත්වයොත් එසේම විය යුත්තෝය. එක සත්වයෙකුගේ පටන් ගැනීම නොමැතිනම් අන්‍යන්ගේද පටන් ගැනීම නැති විය යුතුය. පුටුව සෑදීමට වඩුවෙක් සිටිය යුතුයක් මෙන් ලෝකය හා සත්වයන් මැවීමට කෙනෙක් සිටිය යුතු නම් ඒ ලෝක වඩුවා මැවීමට ඔහුටත් වඩා දක්ෂ මැවුම් කාරයෙක් සිටිය යුතුයමය. යටකී පිට්ට වඩකී න්‍යායෙන් බලන කල ඔහු මැවීමටද තවත් මැවුම් කාරුවෙක් සිටිය යුතුය. මෙසේ මවුම්කාරයන් සොයන්නට ගියහොත් මවුම්කාර පරම්පරාවේ කොනක් කවර කාලයක ලැබේද? නොලැබේමයි. කරුණ මෙසේ හේයින් සල්ව සර්ව බලධාරී වූ එක සත්වයේ ඉබේම පහළ වී මේ ලෝකය හා සත්වයන් මැව්වා යන කීම කිසිම යුක්තියකට නොගැලපෙන බව දතිය යුතුයි. මැවීම විශ්වාස කරන්නන් තම තමා ගැන කල්පනා කරන්නාක් මෙන් එකම සත්වයක් පමණක් මේ ලෝකයට අහේතුකව පහළ වූයේ කෙසේද? ඔහු දෙවි වූයේ කෙසේද? ਸਰව බලයෙන්ම ਸਰව බලයන්ම ඔහුට ලැබුණේ කෙසේද? ඔහු කෙරෙහි පවත්නා මැවිය හැකි ශක්තිය කුමක්ද? ඒ ශක්ති විශේෂයෙන් ලෝකයත් සත්වයාත් කෙසේ සෑදුනේද? ලෝක අවයව වූ වෘක්ෂ පර්වතාදී ද්‍රව්‍යයන් හා සත්වයන් සෑදෙන්නේ දේව බලයකින්ද? නැතහොත් ධාතුන්ගේ බලයෙන්ද? යනාදී වශයෙන් මෞම්කාර දෙවියන් ගැන හා මැවීම් ගැනත් කල්පනා කෙරෙත් නම් එය ඔවුන්ට තිබෙන මිත්‍යා ලබ්ධිය තුනී වීමට කාරණයක් වෙයි. මැවීම පිළිගෙන සිටින්නෝ එය ස්ථීර කර ගැනීම සඳහා පොළොව උසුලා සිටීමට තවක් පොළොවක්ද හිරුට එළිය දීමට තවත් ඉරක්ද මලකට සුවඳ දීමට තවත් මලක්ද ඕමනා නොවන්නාක් මෙන් මෙවුම්කාරයා මැවීමට තවත් මෙවුම්කාරයෙකු ඕමනා නැත යයි කියති නමුත් එයින් ඔවුහු කිසි පිහිටක් නොලබති. කුමක් හේින්ද යතහොත් උසුලන තවත් පොළවක් නොමැතිව පොළව පවත්නාක් මෙන්ද තවත් ඉරකින් එළිය නොගෙන ඉර එළිය කරන්නාක් මෙන්ද තවත් මලකින් සුවඳ නොගෙන මල සුවඳ විහිදවන්නාක් මෙන්ද මෞම් කාර්යයක් නැතිව ලෝකය හා සත්වයාත් පැවතිය හැකි බැවිනි තවද ලෝකයේහි යමක විසින් යම් දෙයක් නිපදවනු ලැබේ නම් එය සිදු කළ හැකි වන්නේ නිපදවන කර්තෘට නිපදවනු ලබන දේ සම්බන්ධව දැනීම ඇතිවීමෙනි. දැනීම ඇතිවන්නේ ඒ දේවල් සම්බන්ධව දන්නා වූ සිත් පහළවීමෙනි. සිත් පහළවීම වනාහි අහේතකව සිදුවන කරුණක් නොවේ. එය දතියුතු දේවල් චක්ෂුරාද්‍රී ඉන්ද්‍රයන්ට හමුවීම මෙබඳු දෙයක් ඇතේයි අන්‍යයන්ගෙන් ඇසීම යනාදී හේතුන් නිසා සිදුවේයි. ඉන්ද්‍රියන්ට හමු නොවුවද ඇති බව නොඇසුවා වූද දේවල් සම්බන්ධව ධානලාභිය කොට හැර අන් කිසිවෙකුට කිසි කලක සිත් පහළ නොවේ. යමෙකුගේ දිවෙහි එක් වරකදු පැණි රස දෙයක් නොතෙවරුනේ නම් හෝ පැණි රස ඇති බව අන්‍යෙකු කියනවා හෝ එකවරකදු නොඇසුවේ නම් ඔහු ලොව පැණි රස දේවල් ඇති බව නොදනී. මෙසේ පැණි රසය ඇති බව නොදන්නා වූ තැනැත්තාට මම පැණි රස හොයමි පැණි රස දෙයක් සාදමියයි සිත කිසි කලකත් පහළ නොවේ. එබඳු සිතක් පහළ වේ යයි කියතොත් ඒ අසත්‍යකි. පැණි රස දන්නා වූ සිතක් පවා පහළ නො වූ තැනැත්තා පැණි රස දේවල් සොයනවාය සාදන්නට උත්සාහ කරනවාය කියනවා නම් එය සම්පූර්ණයෙන්ම අසත්‍යකි. සිද්ධ විය නොහැකි දෙයකි. සිත් වනාහි ලෝකයේ මැව්වාය කියන දෙවියෙකුට හෝ වේවා, මිනිසියෙකුට හෝ වේවා, තිරිසනෙකුට හෝ වේවා යමෙකුට පහළ වෙත්නම් ඒ සියල්ලම දැනීම් ස්වභාවයෙන් සමාන වෙයි. දෙවියන්ගේ සිතය කියා සිතෙහි වෙනසක් විය හැකි නොවේ. දක්නා වූ සිතට චක්කු විඥානයේ යයි කියනු ලැබේ. ඒ වනාහි කාට උපනත් දතියුතු වස්තුව ඇසට හමු වීමෙන්ම උපදී. අන්‍ය සිත්වල ඉපදීමද මෙසේමය. එබැවින් සිත් ඉපදීමට හේතුද ඒකාකාර විය යුත්තාහුය. ලෝකේ වනාහි ඊතා විසිතුරු වූවකි. ලෝක අවයව වූ එකිනෙකට සමාන නො වූ සත්ව වර්ගයෝද වෘක්ෂලතා වර්ගද තෘණ වර්ගද ලෝහ වර්ගද ගල් වර්ගද මැටි වර්ගද තදඤ්‍ය දේවල්ද ලක්ෂ ගණන් ඇත්තාහුය ලෝකයේ යමක විසින් මවනු ලැබුවාය කීම සත්‍යක් නම් මැවීමට පෙර ඉන් එකකදු නොතිබුණේය ඒවා නොතිබූ බැවින් මැවුම්කාරයාගේ ඉන්ද්‍රියන්ට කිසිවක් හමු නොවූයේය දිවෙහි කිසි කලෙක පැණි රස දෙයක් නොතෙවරුණා වූ යටකී පුරුෂයාට ලොව පැණි රස තිබෙන බව දත නොහැක්කාක් මෙන් ලෝක අවයවයන් ගැන මෞම්කාරයාට දත හැකි නොවේ. ඒවා දන්නා සිත් මෞම්කාරයාට නූපදී. පැණි රස ඇති බව නොදන්නා වූ තැනැත්තාට මම පැණි රස සොයමි පැණි රස දෙයක් සාදමි යන අදහස ඇති නොවන්නාක් මෙන් දෙවියන්ටද මම පොළොවක් මවමි, අහසක් මවමි. මිනිසෙක්, ඌරෙක්, කුකුලෙක්, බල්ලෙක්, එළුවෙක්, බැටළුවෙක් මවමි යන අදහස කිසි කලක පහළ නොවේමය. ඉදින් නොදන්නාලද දේවල් සාධන්නට අදහස් කරනවාය කියා නම් සම්පූර්ණයෙන් අසත්‍යකි. සෑදීමට අදහස් පවා පහළ නොවිය හැකි දෙය සෑදුවායයි කියතොත් ලොව ඊට වඩා අසත්‍යයක් තව ඇත්තේද? නැත්තේමය. එබැවින් ලෝකයේ මැවූ කෙනෙක් නැති බව දතිය යුතුය. පෙර ලෝකයේ නොතිබූ මේ කාලයේ සාදන්නා වූ යන්ත්‍රාදිය නිර්මාණය කිරීමට සිත් පහළ වීම සිදුවන්නේ ඉන්ද්‍රයන්ට හමු වීමෙන් දන්නා ලද්දා වූ අසන ලද්දා වූද දේවල් සම්බන්ධේනි දැන් ලෝකෙහි පවත්නා වූ ද්‍රව්‍යයන් නොගෙන අමුතුවෙන්ම නිපදවන්නා වූ කිසිවක් නැත. එබැවින් වර්තමාන ශාස්ත්‍රයන්ට අමුතු දේවල් නිපදවිය හැකි වන්නාක් මෙන් මැවුම් කාර්යයටත් මැවිය හැකි වී යයි වර්ධවාගෙන මුලා නොවිය යුතුය. සත්වයන් මැව්වාය යන දිට්ඨිය ඇති වූ හැටි මේ සත්වයන් යම්කිසි ඊශ්වරයෙකු විසින් මවන ලද්දේ යන දිට්ඨිය ඊතා දීර්ඝ කාලයක පටන් සත්වයන් අතර පැවතෙන්නේය. එය පළමු කොට බඹලොව බමුන් අතර පහළ වී එයින් මේ මිනිස් ලොවටද පැමිණියේය. ඒ පිළිවෙල බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වා තිබේ. එය මෙසේය. මේ ලෝකය සෑම කල්හිම මෙසේ නොපවතී. ඊතා දීර්ඝ කාලයකින් එය නසන්නේය. එකල්හි මේ සත්වයෝ බොහෝ සෙයින් ධාන භාවනා කොට ආබස්සර නම් වූ බ්‍රහ්ම ලෝකයෙහි උපදිති. එහි ඒ සත්වයෝ ප්‍රීතියම ආහාර කොට ඇතිව තමාගේම ශරීර ආලෝකය ආලෝක කොට ඇතිව සිත් කල වූ වස්ත්‍රාභරණයෙන් සැරසී අලංකාර උද්‍යාන විමානවල ඊතා දීර්ඝ කාලයක් වෙසෙති. දීර්ඝ කාලයකගේ ඇවෑමෙන් නැවත ලෝකේ හටගන්නා වූ කාලයක් පැමිණෙයි. එකල්හි පළමු කොට ආකාශයේ එක් ප්‍රදේශයක කිසිවෙකු නැති බ්‍රහ්ම විමානයක් පහළ වෙයි. එකල්හි ආභස්සරයේ සිටින බ්‍රහ්මයන්ගෙන් කෙනෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින ගෙවීමෙන් හෝ එයින් චුතව අලුත් පහළ වූ හිස් වූ බ්‍රහ්ම විමානයෙහි උපදී. ඔහු ආබස්සරයේ සිටියාක් මෙන් ප්‍රීතියම ආහාර කොට ඇතිව අලංකාල වස්ත්‍රාභරණයෙන් සැරසී ආකාශයෙන් ගමනාගමනය කරමින් මනෝඤ්‍ය වූ උද්‍යාන විමානයන්හි හුදකලාව සිට දීර්ඝ කාලයක් ගත වූ කලෙහි මාවැනි තවත් සත්වයෝම මේ ලෝකයට පැමිණියාහුනම් මැනව යයි සිතයි. මෙසේ සිටින අතර ආයුෂය ගෙවුණා වූද කර්මය ගෙවුණා වූද බ්‍රහ්මයෝ අනුක්‍රමයෙන් ආබස්සරයෙන් චුතව ඔහුගේ බ්‍රහ්ම ලෝකයේ උපදී. ඒ සත්වයෝද පළමු උපන් බ්‍රහ්මරාජයා මෙන්ම ප්‍රීති ආහාර කොට ආලෝකමත් ශරීර ඇතිව ආකාශචාරීව දීර්ඝ කාලයක් එහි වෙසෙති. මෙසේ සිටින කල ඒ බ්‍රහ්මයන් අතුරෙන් පළමු උපන් බ්‍රහ්ම තෙමේ තමා තවත් සත්වයන් උපදිත්වායයි සිතූ බැවින් පසුව උපන් සත්වයන් පහළ වූ ආයයි වර්ධවා සිතා මේ සත්වයෝ මා විසින් මවන ලද්දාහුය මම ඔවුන්ගේ මැවුම්කාරයාය සියල්ලම දන්නා තැනැත්තාය ලෝකේ ප්‍රධානියා මමයයි වර්ධි ලෙස පිළිගනී පසු උපන් බ්‍රහ්මයෝද තම තමන් උපදිද්දී ඔහු සිටිය බැවින් හා ඔහු අන්‍යයන්ට වඩා ආනුභාව සම්පන්න බැවින්ද මේ බ්‍රහ්මතෙමේ ලෝකය මැවූ තැනැත්තාය අපි ඔව් විසින් මැවන ලැබුවෝ යැයි පිළිගනිති. මේ පළමු කොට බ්‍රහ්ම ලෝකයේ සත්වයන් මැව්වා යන දිට්ඨිය උපන් ආකාරයයි. ඒ බ්‍රහ්ම ලෝකයේහි උපන් බ්‍රහ්මයන් අතුරෙන්ද පසු උපන් බ්‍රහ්මයෝ පළමු උපන් බ්‍රහ්ම රාජයාට වඩා මද වූ ආයුධ ආයුෂ ඇත්තාහුය. එබැවින් ඔහු පළමු කොට ඉන් චුතව ඔවුන්ගෙන් සමහර කෙනෙක් මේ මිනිස් ලොවට පැමිණෙයි. ඒ නිදු ඇතැම් කෙනෙක් ගිහිගේ හැර දමා තපසට වනයට ගොස් ධානය උපදවා ගනී. එසේ ධානය උපදවාගත් තැනැත්තාට පෙරවිසූ කඳපිලිවෙල දක්නා වූ නුවණ පහළ වෙයි. එයින් තමා අතීතයේ සිටියා වූ බ්‍රහ්ම ආත්මය පමණක් දකි. ඔහුගේ పూర్ව නිවාසානුස්සති ඥානයේ දුර්වල බැවින් ඉන් పూర్වයේහි තමා ඉපද සිටිය කඳ පිළිවෙල ඔහුට නොපෙනෙයි. එබැවින් ඔහු ඉන් අතීතයේහි තමා සිටි බව නොදැන බඹලොවෙහි සිටියේදී ගෙන තිබූ මිත්‍යා දෘෂ්ටිය නැවතත් ගනී. ඔහු මහජනයාටද මෙසේ ප්‍රකාශ කළයි. මම වනාහි මහත් වූ වීරයෙන් චිත්ත සමාධියකට පැමිණීමේ. ඒ මට අතීතයේ විසූ කඳපිලිවෙල පෙනේ. මම අතීතය දක්නෙමි. මේ සත්වයන්ගේ උපත්ය සිදු වූයේ මෙසේය. බඹලොවෙහි ලෝකයට අධිපති වූ සියලු ලෝකයේම තමාගේ වශයෙහි පවත්නා වූ තමා මැඩපැවැත්තිය හැකි කිසිවෙක් නැත්තා වූ කිසි කලක නොමරෙන්නා වූ සියල්ල දත්තා වූ බ්‍රහ්ම රාජයෙක් ඇත අවශේෂ සත්වය ඔහු විසින් මවන ලද්දාහුය මවන ලද අපි වනාහි ඔහු මෙන් නিত্য නොවෙමු අල්ප ආයුෂ්ක වෙමු එබැවින් ඒ බඹලොවින් චුතව මෙහි පැමිණියමු යයි ප්‍රකාශ කරයි මේ මනුෂ්‍ය ලෝකයට බ්‍රහ්මයා විසින් සත්වයන් මමන ලද්දේ යන මිත්‍යා දෘෂ්ටිය පැමිණි පිළිවෙලේ කතාවයි. මෙය ක්‍රමයෙන් මනුෂ්‍යයන් අතර පැතිර නිසා මැවීම උගන්වන ආගම් ලෝකේ බහුල වූහ. කරුණ මෙසේ හේයින් නිර්මාණවාදය පරම අසත්‍යක් බව දතිය යුතුය. අභිනව සත්වයෝ ලෝකයේ පෙර පටන්ම සිටින සත්වයන් හැර අලුත් අලුත් වූ සත්වයෝද උපදිත්‍යයි ඇතැම් කෙනෙක් විශ්වාස කරයි. නිර්වශේෂයෙන් සකල ධර්මයන් දැන වදාලා වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි අභිනව සත්වයන් පහළවන බවක් නොවදාලසේක. අභිනව සත්වයන් උපදින බව ප්‍රකාශ කරන්න වුන් අතුරෙන් ඇතම් ආගම්කාරයන්ගේ මතේ හැටියට සෑම සත්වයෝම අභිනව සත්වයෝය. ඔවුන්ගේ මතය එක් ගසකින් තවත් ගසක් හටගන්නාක් මෙන් પરම්පරාව බෝවිය හැකිවන පරිද්දෙන් දෙවියන් විසින් මවන ලද සත්වයන්ගෙන් බෝවීමෙන් පෙර නොසිටි අභිනව සත්වයන් උපදින බවය. එක් ගසකින් බෝවී හටගන්නා වූ ගස්මෙන් මව්පියන්ගෙන් හටගන්නා වූ දරුවෝ පෙර සිටි සත්වයන් නොවේ යයි කිසිසේත් පිළිගත හැකි නොවේ. කුමක් හේින්ද යතහොත් ගස මෙන් සත්වයෝ එකිනෙක එකෙක් අනිකෙකුට සම නොවන බැවිනි. එක් ගහක හටගන්නා වූ බීජයන් ඒ ගස පැවති ප්‍රදේශයේ ඍතු ගුණයට හා පොළවේ ගුණයට සමාන වූ ඍතු ගුණය හා පෘථිවි ගුණය ඇති ප්‍රදේශයක රෝපණය කළහොත් ඒ ගස් සියල්ලම මාතෘ වෘක්ෂයට සමාන වෙයි. මාතෘ වෘක්ෂය පැණි රස පළදරන ගසක් වී නම් එයින් බෝ වූ ගස්ද එසේම වේ. මාතෘ වෘක්ෂයේ ඇඹුල් රසති ඵලදරණ ගසක් වී නම් සෙසු ගස්ද එසේම වේ. ශීත උෂ්ණ ආදී ගුණ වලින් මාතෘ වෘක්ෂය යම් ගුණයකින් යුක්ත වේ නම් ශේෂ වෘක්ෂයෝද ඒ ගුණයෙන්ම යුක්ත වේ. නමුත් මිනිස්යෝ එසේ නොවේති. එක් මව කෙනෙකුගේ කුසින් එකම පියෙකුට දාව සමාන වූ ඍතු ආහාරයෙන් වැඩි එක දවසක එක නැකතකින් උපන් මිනිසයන් දෙදෙන පවා ඔවුනොවුන් හා සමාන නොවේති. ඇතැම් විටක ඔවුනොවුන්ගෙන් එකෙක් අධික මසුරෙක් වී අනිකා නිර්ලෝභියෙක් හෝ වේ. එකෙක් නැනවතෙක්ව අනිකා මෝඩයෙක් වූ වේ. එකෙක් බියගුල්ලෙක්ව අනිකා නිර්භය වූවෙක් වෙයි. එකෙක් අලසයෙක්ව අනිකා වීරියවන්තයෙක් වෙයි. එකෙක් ශ්‍රියාවන්තේක්ව අනිකා කාලකන්ණියෙක් හෝ වේ. එකෙක් රූපවත්ව අනිකා විරූපී හෝ වේ. එකෙක් බොහෝ රෝග ඇතිව අනිකා නිරෝගී වූවෙක් හෝ වේ. එකෙක් දීර්ඝායුෂ්කයෙක්ව අනිකා මන්ද ආයුෂ්කයෙක් හෝ වේ. සමාන වූ මව්පියන් හා ඍතු ආහාර ඇතිවත් මෙසේ එකෙක් අනිකෙකුට වෙනස් වන්නේ ඔවුන්ගේ උප්පත්තියට හේතු මාතෘ පීතෘ ඍතු ආහාර පමණක්ම නොවන බැවිනි. එදී නොවුන්ගේ උප්පත්තියට හේතු ඒවාම නම් වෘක්ෂ ලතාවන් මෙන් ඔවුන්ද සමාන ගතිගුණ ඇත්තේ වුන් වන්නා හොය. මාතෘ පීතෘ ඍතු ආහාර සංඛ්‍යාත ජනක උපස්තම්භක හේතුන්ගේ සමත්වය ඇතිකල්හිදු ඇත්තා වූ මේ සත්ව නානත්වයට හේතු කවරේදයි විමසහොත් ඊට හේතුව ඔවුන් විසින් අතීතයේ කරන ලද පින් පව් දෙක බව පිළිගත යුතු වෙයි. අතීත කෘත පුණ්‍ය පාපයන් ඇතිවීමට ඔවුන් පෙරත් සිටියාහු සිටියා වූ සත්වයන් විය යුතුය. එබැවින් දැන් උපදින්නා වූ සත්වයෝ මව්පියන් නිසා උපදින නමුත් ඒ සත්ව උප්පත්තියට ප්‍රධාන හේතුව නොවන බව හා සත්වයන් විසින් කරන ලද කුසල අකුසල කර්මයන් විසින් චිත්ත සන්තතිය භවාන්තරයට පැමිණවීමෙන් සත්ව උප්පත්තිය සිදුවන බව දත යුතුයි. ඇතම් කෙනෙක් සතර මහා භූත ධාතුන් විසින් අභිනව සත්වයෝ නිර්මිත කරනු ලැබෙත්තේයි කියති. ඔවුහු ඊට සාක්ෂි වශයෙන් කුණු වූ මත්ස්‍ය මාංශ, දි රාගිය කසල, පල් වූ ජල සෙවල ආදීෙහි උපන්නා වූ සංසේජද සත්වයන් දක්වති. මේ මතයද යට දැක් වූ සත්ව නානත්වය නිසාම පිළිගත හැකි නොවේ. ජල සෙවල් ආදී සමාන හේතුවෙන් නොඑක් ස්වභාව ඇති නොඑක් වර්ගවලට අයත් සත්වයෝ උපදිති. එක වර්ගයකට අයත් සත්වයෝද එකිනෙකට වෙනස් වූ අදහස් වෙනස් වූ ගතිගුණ ඇත්තෝ වෙති. ඉදින් අතීත කර්ම හේතු විරහිතව මහා භූතයන්ගේ හේතුවෙන්ම ඒ සත්වයෝ උපන්නාහු නම් ඔවුහු එකිනෙකාට සමාන වන්නාහුය. නමුත් එසේ නොවේති. තවද අභිනව සත්වයන් ඉපදවිය හැකි ශක්තියක් මහා භූත ධාතුන්ටද නැත්තේය. ඒ බව ධාතුන්ගේ තත්වයට අනුව කල්පනා කිරීමෙන් දත හැකි වෙයි. එක් එක් සත්වයක් පිළිබඳ ධාතු දෙවර්ගයක් වෙයි. එනම් නාම ධාතු, රූප ධාතු යන දෙවර්ගයයි. එයින් නාම ධාතු එනම් සත්වයාගේ විඥාණය එනම් සිත හා ඒහා මිශ්‍රව පවත්නා වූ ලෝභ ආදී ධර්මයෝද යන අරමුණු කරා නැමෙන්නා වූ ස්වභාවය ඇත්තා වූ ධර්ම සමූහයයි. රූප ධාතු නම් සතර මහා භූතයන් හා ඕන් නිසා පවත්නා වූ වර්ණ ගන්ධ රස ආදියද යන සත්වයාගේ ශරීරය සෑදී තිබෙන්නා වූ රූප සමූහයයි මේ ධාතු දෙවර්ගයේ අතුරෙන් නාම ධාතු ප්‍රධාන ධාතු වර්ගයයි කුමක් හේඳ එය රූපකයට අධිපතිව තමා කැමැති පරිද්දකින් රූපකය පවත්වන හේයින් හා සුවදුක් විඳීම ආදියද එයින්ම කරන බැවිනි. නාම ධාතුන් අතරෙනදු විඥාන ධාතුව සිත ප්‍රධාන ධාතුවයි. කුමක් හේින්ද? ලෝභාදී ධර්මයෝ විඥාන ධාතුව ඇසුරු කොට එය ඇති කල්හිම පවත්නා බැවිනි. සත්වයාගේ විඥාන ධාතුව අසඤ්ඤ භවයේ ඉපදීම නිසා ඇතැම් විටක తాවකාලික වශයෙන් නොපවතින නමුත් සර්වාකාරයෙන් විඥාන ධාතුව නැත්තා වූ සත්වයක් නැත. ඉන් වෙන්ව සත්වයකු නොසෑදෙයි. සත්වයා සම්බන්ධ විඥාන ධාතුහුද එකක් නිරුද්ධ වූාට පසු එකක් ඉපදීමෙන් પરම්පරා වශයෙන් එක වැලක් වී පවත්වනවා මිස මහා භූතයන් මෙන් එකවර සිය දහස් ගණන් උපදෙමින් පවතිනාහු නොවේති. එක සත්වයෙකුගේ ශරීරයක පවත්නා වූ මහා භූත පරම්පරා දහස් ගණනකි. ඇස සම්බන්ධ භූත පරම්පරාව එකකි. කන සම්බන්ධ භූත පරම්පරාව එකකි. කෙස් ලෝම් ආදීෙහිද එක එක කෙස් ගසක් ලොම් ගසක් සම්බන්ධ රූප પરම්පරා වෙන්වෙන් වශයෙන් පවතිත් මෙසේ ඒ ඒ ශාරීරික කොටස් බලා මහා භූතයන්ගේ වෙන්වෙන් වූ પરම්පරා දත යුතාහුය මේ භූත પરම්පරා එක එක પરම්පරාවක් අනික් අනික් પરම්පරාවක් ගැන අපේක්ෂා නොමැතිව පවතිත් සත්වයාගේ ශරීර අවයව වී පවත්වන්නා වූ භූතයෝද බාහිර වූ භූතයෝද යන භූත සියල්ලම විඥාන උප්පත්තියට උපකාරී වෙති. එබැවින් ධාතුන්ගේ බලයෙන් සත්වයාගේ ප්‍රධාන කොටාසය වූ විඥාන ධාතුව උපදී. උපදින සැටි මෙසේ දත යුතුය. සත්ව ශරීරයේ අවයවයක් වූ ඇස ඉදිරියට යම් දෙයක් පැමිණියේ නම් එහි වර්ණය ඇසෙහි උපයේ ගැටීමෙන් ඇස හා ඉදිරියෙහි තිබෙන දෙයද යන ධාතුන් නිසා චක්කු විඥානයේයි කියනු ලබන දකින්නා වූ හෙවත් ඇස ඉදිරියෙහි තිබෙන දෙය දැනගන්නා වූ සිත පහළ වෙයි. මෙසේ සෝත ආදී ඉන්ද්‍රියන්හි ශබ්ද ආදිය ගැටීමෙන්ද විඥාන ධාතුහු උපදිති. ඉන්ද්‍රියන් හා ආරම්මණයන්ගේ ගැටීමෙන් සිදුවන මේ විඥාන උප්පත්තිය ගිනි කෝර හා ගිනි පෙට්ටියේ ගැටීමෙන් ගිනි හට ගැනීම මෙන් දතිය යුතුය. මෙසේ රූප ධාතුන් විසින් සත්වයා සම්බන්ධ ප්‍රධාන ධාතුව වූ විඥාන නිර්මිත කරනු ලබන කලෙහි ඔවුන්ට විඥාන ධාතු උපදවා අභිනව සත්වයන් නිර්මිත කල නොහේද යතහොත් නිර්මිත කල නොහේයි කුමක් හේින්ද මහා භූතයන්ට ස්වභාවයෙන්ම පවත්නා වූ විඥාන ධාතු පරම්පරාවකට සම්බන්ධවම අභිනව විඥානයන් පහළ කරවිය හැකි වන නමුත් එබඳු විඥාන පරම්පරාවකින් වෙන්ව විඥාන ඉපදවිය නොහැකි බැවිනි. ඒ බව කෙසේ දත හැක්කේද යතහොත් එක සත්වේකුගේ ශරීරයේහි විඥාන ධාතුවේ උප්පත්තියට උපකාරවන ඉන්ද්‍රියන් පිහිටා තිබෙන තැන් බොහෝය. ඒ තැන්වල එක විට රූප ආදී බොහෝ අරමුණු හැපෙති. නමුත් විඥානය පහළ වන්නේ පුද්ගලයාගේ චිත්ත සන්තතිය යොමු වී තිබෙන ආරම්මණය ගැනමය. අඤ්‍ය ආරම්මන සියල්ලම ඉන්ද්‍රයන්හි හැපුණ නමුත් සිත් පහළ නොකරවති. පොතක් බලන්නා වූ තැනැත්තාගේ ඇසෙහි පොතේ පිටක තිබෙන පමණ අකුරුවල ඡායා ගැටීමට පැමිණෙති. නමුත් සිත් පහළවන්නේ තම අපේක්ෂා කරන අකුරු ගැන පමණකි. ඒ අකුරු දක්නා වූ සිත් පහළවන කලෙහි එහි තිබෙන අනික් එක අකුරකදු දක්නා වූ සිත් පහළ නොවේ. එබැවින් එක සත්ව సంతානයක සිත් ඉපදීමට ආධාර වන තැන් බොහෝ වෙතත් එකවර පහළවන්නේ එක සිතක්ම බව දත හැකි වෙයි. මෙසේ විඥාන උප්පත්තියට හේතු වන්නා වූ ඉන්ද්‍රියන්හි රූපාදීන්ගේ ගැටීම සිදු වද සත්වයා පිළිබඳ ස්වභාවයෙන් පවත්නා චිත්ත සන්තතියෙහිම මිස ඉන් වෙන්ව අන්තනක සිතක් නූපදින බැවින් පවත්නා චිත්ත පරම්පරාවක ආධාරය නොමැතිව භූතයන්ට විඥාන ධාතු ඉපදවිය හැකි නොවන බව දත හැකි වෙයි. ඉන්ද්‍රයන්හි රූපාදී සැපීම නිසා විඥාන ධාතුන් උපදින බව ලෝක ප්‍රසිද්ධ කාරණේකි. පණුවන්, මදුරුවන් ආදී සංසේජිත සත්වයන්ගේ උප්පත්ති ස්ථානය වූ පල් වතුර, මඩ වගුරු, කෙලපඩික්කම් ආදීෙහි රූපාදීන්ගේ සැපීමට ස්ථාන වූ ඉන්ද්‍රියන් අතුරෙන් එකකදු නැත්තේය. ඉන්ද්‍රියන් ඇත්තා වූ සත්ව ශරීරයේහි පවා තිබෙන්නා වූ චිත්ත පරම්පරාවේ ආධාරය නොමැතිව රූපාදීන්ට විඥානයක් පහළ කරවිය හැකි නොවන කලෙහි එකම ඉන්ද්‍රියකදු නැත්තා වූ පල්වතුර ආදීෙහි අභිනව විඥාන පරම්පරා කෙසේ පහළ වෙද්ද නොවෙත්මය එබැවින් භූතයන්ට අභිනව විඥාන ධාතු පරම්පරාවක් පටන් ගන්නවා පටන් ගන්නවා පෙර පටන්ම සිටින සත්වයන් හැර අභිනව සත්වයන් නිර්මාණය කළ නොහැන බව දත යුතුයයි. පල් වතුර මඩ වගුරු ආදීහි උපදින්නා වූ සත්වයෝ ද පෙර පටන් සිටින පරණ සත්වයෝමය. ඔවුන් විසින් කරන ලද පාප කර්මයන් විසින් ඔවුන්ගේ චිත්ත සන්තතිය ඒ දුර්ගන්ධ ස්ථානයන්ට පමුණුවන ලැබීමෙන් ඒ සත්වයෝ උපදිති. මෙතකින් අභිනව සත්වයන් නූපදින බව දක්වන ලදී. නිවන් යාමෙන් සත්වයන් අඩු වී ලෝකය හිස් නොවන බව. අභිනව සත්වයන් පහළ නොවෙත් නම් පුරාණ සත්වයන් නිවනට පැමිණීමෙන් ක්‍රමයන් සත්වයන් අඩු වී දීර්ඝ කාලයකින් ලෝකය හිස් නොවන්නේද යනු සත්වයන් සම්බන්ධව බොහෝ දෙනෙක් අසනු ලබන්නා වූ ගැඹුරු ප්‍රශ්නයකි. ඊට දිය යුතු පිළිතුර නම් කවර කලකවත් සත්වයන් අඩු වී ලෝකයේ හිස් නොවන්නේය ඊකියාය. මේ පුළිතුර යටදැක් වූ පටන් ගැනීම නැති බව මෙන්ම එක පක්ෂයකට අනුව කල්පනා කරන්නා වූ තැනැත්තාට අසත්‍ය සේ වැටහෙයි. ලෝකේහි ප්‍රමාණයක් ඇත්තා වූද නැත්තා වූද ස්වභාව ධර්ම දෙකොටසක් වෙති. එයින් මහ පොළව හා මහ සමුදුර මෙරගල ආදිය ප්‍රමාණවත් වස්තුන්ගේ පක්ෂේහි විශාල වස්තු වෙති. ඒවා සතම්ම ගණන් යදුන් ගණන් යයි ප්‍රමාණ ඇති බැවින් ඒවායින් අවුරුදු දහසකට අබ ඇටයක් පමණ කොටසක් බැගින් අඩු කළත් නොවැඩි පවත්නාහු නම් දීර්ඝ කාලයකින් ඒවා සම්පූර්ණයෙන්ම නැතිවන්නාහුය ප්‍රමාණවත් වස්තුන් නැමැති එක පක්ෂයකට අනුව සත්වයන් ගැන කල්පනා කරන්නා වූ තැනැත්තා සත්වයෝ කොපමණ හිටියත් ඔවුන්ගෙන් අවුරුදු දහසකට ලක්ෂයකට එකෙක් බැගින් නිවන් ගියත් මහ පොළව මහ සමුද්‍ර ආදිය මෙන් කාලාන්තරයකින් අවසන් වන්නාහු යයි වර්ධවා සිතාගනි සත්වයෝ අනන්ත වෙති ඔවුන්ගේ පරිච්ඡේදයක් ප්‍රමාණයක් නැත්තේය ප්‍රමාණයක් නැත්තා වූ අනන්ත පක්ෂේහි වූ ස්වභාවයන්ගේ අඩු වැඩි වීමක් අවසන් වීමක් නැත්තේය. ඒ බව මෙසේ තේරුම් ගත යුතුය. පටන් ගැනීමක් නැති බැවින් අතීත කාලයේද අවසාන කාලයක් නැති බැවින් අනාගත කාලයේද අනන්ත වෙයි. ඒ කාල දෙකින් වඩා දීර්ඝ කාලයේ කුමක්දයි සොයතොත් දෙකම දීර්ඝ ප්‍රමාණයෙන් සම යයි පිළිගත යුතුය. අතීතය අනාගතයට වඩා හෝ අනාගතය අතීතයට වඩා හෝ දිගය කියා හෝ කොටය කියා හෝ කිව නොහැක. මහ පොළොව ආදී ප්‍රමාණවත් වස්තුන්ට අනුව කියතහොත් එයින් එකක් දිගයි ද අනිකක් කොටයි යයිද කිව යුතුය. කුමක් හේින්ද යතහොත් මොහොතක් පාසාම වර්තමාන කාලයේ ඉක්ම ගොස් අතීත කාලයට ඇතුල් වීම හා අනාගත කාලය වර්තමාන භාවයට පැමිණීමද සිදුවන බැවිනි. මෙසේ අතීත කාලයාගේ වැඩිම හා අනාගත කාලයේ කොටවීම මොහොතක් පාසා සිදුවන නමුත් සෑම කල්හිම අතීතයේ පමණ වූ අනාගත කාලයක් ඇත්තේය. අනාගත කාලය අද යම් පමණ නම් මින් වර්ෂ කෝටියක් ගත වී ලබන දිනෙහිද ප්‍රකෝටියක් ගත වී ලබන දිනෙහිද එපමණම අනාගත කාලයක් ඉතිරිව ඇත්තේය අනාගතයේ අඩු වී අවසන් වී යාමක් කවර කලකවත් නොවන්නේය. මේ අනන්ත ධර්මයන්ගේ ස්වභාවයයි. තවද ආකාශයේද අනන්ත වූවකි. එබැවින් එහි කොතැනක සිට කතා කළත් එතන සිට දස දිගටම අනන්ත වශයෙන් සමව අවකාශයක් ඇත්තේය. එතන සිට යම්කිසි 이르දිමතෙක් විනාඩියකට යොදුන් ලක්ෂයක් යන්නා වූ වේගයෙන් වර්ෂ ලක්ෂයක් එක දිශාවකට බලා ගමන් කොට පැමිණි තැන සිට කතා කළත් ඔහු බොහෝ දුර ගියේය කියා ඔහුගේ ඉදිරියේ තිබෙන ආකාශයේ අඩුකමක් හෝ පසුභාගයේ තිබෙන ආකාශයේ වැඩිකමක්ද නොවේ. දෙපසෙහි අනන්තභාවයෙන් සමවම ආකාශය තිබේ. කවර කලකවත් එහි කොනකට නොපැමිණේ. ප්‍රමාණය ඇත්තා වූ වස්තුවක යමක් මෙසේ යමෙක් මෙසේ ගමන් කළේ නම් ඒ වස්තුවේ ඔහුගේ පිටිපස තිබෙන ප්‍රදේශය මහත් වීම හා ඉදිරියේ තිබෙන ප්‍රදේශය කුඩා වීමද පියවරක් පාසා සිදුවේ. අනන්ත වස්තු එසේ අඩු වැඩි නොවි සමව පවතිත්. සත්වයෝද මේ කාල ආකාශයන් මෙන් අනන්ත වෙති. සත්වයන් තබා ඔවුන්ගේ වාසස්ථාන වූ සක්වලවල්ද අනන්තයහ. එක එක සක්වලක සත්වයන්ගේද ප්‍රමාණයක් නැත්තේය. එබැවින් මුළු ලෝකයේම සත්වයන්ගේ අනන්ත බව කියනු කිම? සත්වයන් අනන්ත බැවින් කොපමණ නිවන් ගියත් කාල ආකාශයන් මෙන් ඔවුන්ගේ අඩුවීමක් නොවේ. සම්පූර්ණයෙන් හිස්වීම ගැන කියනු කිම? මෙසේ අනන්ත සත්වයන්ගේ අඩු නොවීම අනන්ත වස්තුන් හා සසඳා තේරුම් ගත යුතුය. මෙසේ නොව පෘථුවි සාගරාදී ප්‍රමාණවත් වස්තුන්ට අනුව සිතා මේ කාරණය තේරුම් ගත නොහැක. ප්‍රමාණවත් වස්තුන් අඩුවන බැවින් අනන්ත සත්වයනුත් අවසන් වෙතයයි කියතොත් එය පරඬැල් ලබුකටු ආදියදී පාවෙන බැවින් කලුගලුත් පාවිය යුතුයයි කීම වැනි ලාමක කීමකි. එබැවින් කිසි කලක සත්වයන් අඩු වී ලෝකයේ හිස් නොවන බව දත යුතුය. පුනරුත්පත්තිය භවයේහි නැවත නැවත ඉපදීමට හේතු වන්නා වූ තෘෂ්ණාව නැමැති තෙත් ගතිය අරහත් මාර්ග ඥාන සංඛ්‍යාත ගින්නෙන් වියලවා නොහැරියා වූ සත්වයෝ මරණින් මතු කර්මානුකූලව යම්කිසි භවයක ඒකාන්තයෙන් උපදින්නාහුය ඒ බව තේරුම් ගැනීමට යට අභිනව සත්වයන් නූපදින බව දැක්වීම සඳහා කියන ලද කරුණම ප්‍රමාණ වේ. එහි සත්වයෝ අතීතයේහි ඉපිද සිටියවුන් බව හේතු සහිතව දක්වා ඇත. එයින් අනාගතයේහිද එසේම උපදින බව තේරුම් ගත හැකි වේ. එබැවින් පුනරුත්පත්තියක් ඇති බව ඔප්පු කිරීම සඳහා මෙහි කරුණු නොදක්වා එය සිදුවන හැටි පමණක් සැකවින් දක්වනු ලැබේ. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්භවෝ හෝති එවං ලෝකෝ පවත්තති මේ පුනරුත්පත්තිය සිදුවන හැටි දැක්වීම සඳහා පෞරාණික ආචාර්යවරයන් වහන්සේලා විසින් කියන ලද ගාථාවකි. එහි අර්ථය මෙසේය. කර්මය හේතු කොටගෙන විපාකයෝ පවතිත්. විපාකය තෙමේ කර්මය ප්‍රබව කොට ඇත්තේය හෙවත් කර්මයෙන් හටගන්නේය එහෙයින් නැවත ඉපදීම මෙසේ ලෝකය තෙමේ පවතී මෙයින් කර්ම හේතුවෙන් විපාක ඇතිවීමෙන් පුනරුත්පත්තිය සිදුවන බව දක්වන ලදී. ඒ සිදුවන ක්‍රමය වනාහි චුති uppatti ඥානේයයි කියන ලද සත්වයන්ගේ චුතිය සහ uppattiය දෙක දක්නා වූ නොනැත්තන්ට මුත් සසන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි නොවේ. එබඳු නුවණක් නැත්තවුන් විසින් උන්වහන්සේලාගේ දේශනා අනුසාරයෙන් අනුමාන වශයෙන් තේරුම් ගත යුතුයි. එහි පිළිවෙල සුඛ අවබෝධය සඳහා මිනිසයන් වශයෙන් මෙහි දක්වනු ලැබේ. එය මෙසේය. එක් සත්වයෙකුගේ ශරීරයේහි කර්මය, චිත්තය, ඍතුව, ආහාරය යන ප්‍රත්‍ය හතරෙන් නිපදවන ලද රූප ධාතු හතර කොටසක් පවතී. එයින් කර්මජ රූපයෝ ඇසට නොපෙනෙන්නා වූ ඊතා සියුම් වූ රූප කොටසකි. ඒවා ඉති රූප කොටස් තුනේද ආධාරය ඇතිවම පවත්නාහුය. සත්වයාගේ ප්‍රධාන කොටාසය වූ චිත්ත පරම්පරාව වනාහි කර්මජ රූප කොටාසයට අයත් රූපයන් ඇසුරු කොට පහන් වැටි ඇසුරු කොට පවත්නා වූ ප්‍රදීපයක්සේ පවතී. යම් කලෙක වාත පිත ආදී දෝෂයන් නිසා හෝ කඩු පහාර ආදී අන්තරාවක් නිසා හෝ ශරීරගත ධාතුන් අතිශයින් කුපිතව සම්දිබන්ධන සිදීම ආදිය වූ දිවි පැහැර ගන්නා වූ ඉවසිය නොහැකි වූ බලවත් වේදනා උපදවන්නාහු නම් එකල්හි සෙසු රූපයෝ කර්මජ රූපයන්ට අනුග්‍රහ කිරීමට අසමර්ථ වෙති. එතන් පටන් પરම්පරා වශයෙන් නොසිඳී පැවත ආවා වූ කර්මජ රූප සන්තතීන්හි අභිනව අභිනව රූප ඉපදීම නවති. පුරාණ වූ කර්මජ රූප පමණක් නිවී යාමට ආසන්න වූ ප්‍රදීප ශිකාවක් මෙන් ඊතා දුර්වලව පවතී. එකල්හි සත්වයාගේ චිත්ත සන්තතිය මද වේලාවකින්ම නිරුද්ධ වී සිඳී යන්නට තිබෙන ඊතා දුර්වල වූ හෘදය වස්තුව රූපයක් ඇසුරු කොට ගරුකාදී චතුර්විධ කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් විසින් වටහවන ලද කර්ම කර්ම නිමිත්ත ගති නිමිත්ත යන තුනෙන් යම් කිසිවක් අරමුණු කොට පවතී මෙහි කර්මය නම් සොයසන්තානෙහි අතීතෙහි උපන් කුසල අකුසල චේතනාවෝය. කර්ම නිමිති නම් කුසල අකුසල කර්මය කිරීමට උපකරණ වූ දාන වස්තු, චෛත්‍ය, ප්‍රතිමා ආදිය හා කඩු තුවක්කු, දුනු, දඩු මුගුරු ආදියයි. ගති නිමිත්ත නම් තමා උපදින්නා වූ ස්ථානයේ තිබෙන යම්කිසි දෙයකි. එය වැටහෙන කල්හි දෙව්ලොව උපදින්නා වූ සත්වයන්ට දිව්‍ය විමාන, දිව්‍ය රථ, දිව්‍ය උද්‍යාන, කල්ප වෘක්ෂ ආදියද මිනිස් ලොව උපදින්නා වූ සත්වයාට මාතෘ ගර්භයද නරකයේ උපදින්නට નિયમિત පුද්ගලයාට නිරය ගිනි නිරය පාලකයන්ද പ്രേත යෝනියෙහි හා තිරිසන් යෝනියෙහි උපදින්නා වූ සත්වයන්ට පර්වත ආරණ්‍යාදියද ගති නිමිත්ත වශයෙන් වැටහි. මෙසේ වැටහීමෙන් අතීතයේහි කරන ලද පුරාණ කර්ම අලුත් වෙයි. කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් නොවැටහි මරණයට පැමිණෙන්නා වූ ශීනාශ්‍රවයන් වහන්සේලාගෙන් අන්‍ය සත්වයක් නැත්තේය. මෙය ඇතම් කෙනෙකුට මරණයට ඊටමත් ආසන්නවද ඇතම් කෙනෙකුට මරණයටද පෑ ගණනකට හෝ දවසකට දෙකකට හෝ పూర్වයේහිද වැටහෙයි. කිනිහිර පිට තබා මිටියෙන් තලා මරණ ලද මැස්සා වුවත් මේ තුනෙන් එකක් වැටහීමෙන් පසුවම මරණයට පැමිණෙයි. එක රූපයකට ඇත්තා වූ ආයුෂයේ චිත්තක්ෂණ සතලොසකි. එවත් සිතමෙන් හතලොස් ගුණයකි. එබැවින් ඔහුගේ సంతානෙහි අන්තිමේහි උපදින් උපන් හෘදය වස්තු රූපය ඇසුරු කොට සිත් 14ක් උපදී. ඉන්පසු ඔහුගේ సంతානෙහි සිතට නිශ්‍රය වීමට වස්තුවක් නැති බැවින් සිත් පහළ නොවේ. එකල්හි සත්වයා මලය යයි කියනු ලැබේ. මේ අවස්ථාවෙහිදී ඔහු තුල පැවත ආවා වූ සිත් පරම්පරාව නිශ්‍රය වස්තුවක් නැති බැවින් සිඳී ආයුතු නමුත් චිත්ත පරම්පරාව රූප ධාතුන්ට අසමාන වූ ධාතු සමූහයක් වූ බැවින් හෘදය වස්තු රූප නැති වූ නමුත් චිත්ත සන්තතිය සිඳී නොයයි. එය නැවක සිටින්නා නැව දියේ ගිලුණේ වී නමුත් අන් කිසිවක් ආධාර කරගෙන සිටින්නාක් මෙන් දත යුතුය. චිත්ත උප්පත්තියට වනාහි නිෂ්ක්‍රීය වස්තුවෙන් අන්‍ය වූද බොහෝ හේතු ඇත. එයින් මේ වේලාවේදී මරණ සත්වයා විසින් රැස් කරන ලද කුසල අකුසල කර්මයෝද ඔහුගේ సంతානෙහි අනුසය වශයෙන් පවත්නා වූ අවිද්‍යා තෘෂ්ණා දෙකද යන මෝහු චිත්ත සන්තතිය සිඳී යන්නට නොදෙත්. කෙසේද යතහොත් චුතමන සත්වයාට ඔහුගේ సంతානෙහි අනුශය වශයෙන් පවත්නා වූ අවිද්‍යාතමෝ භවෙහි යත්තා වූ දෝෂය වසන්නේය. තෘෂ්ණාව වසන ලද ආදීන වැත්තා වූ භවය කෙරෙහි චිත්ත සන්තතිය නම්ම වන්නේය. මරණාසන්නේහි පැවති ජවන චිත්ත සහගත සංස්කාරයෝ තෘෂ්ණාවෙන් නමවන ලද චිත්ත සන්තතිය අභිනව භවයට පමුණුවති. එකල්හි මරණාසන්නේහි තමාගේ ස්වરૂපය හෝ කර්ම නිමිත්ත ගති නිමිත්තයන් හෝ දක්වමින් විපාක දාණයට ඉදිරිපත් විබූ කර්මය විපාකදීන් වශයෙන් හර්ධ වස්තු රූප Nirodhen පසු පහලවන්නට තිබූ සිත යම් කිසි තැනක කර්ම හේතුවෙන්ම පහළ වූ අභිනව හර්ධ වස්තු රූපයක් ඇසුරු කොට උපදී ඊට භව දෙක සම්බන්ධ කිරීම වශයෙන් උපන් බැවින් ප්‍රතිසන්දි චිත්තය යයි කියනු ලැබේ. ඒ මේ ප්‍රතිසන්දි චිත්තය අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණිය අනුව අතීත කර්මය නිසා වර්තමාන භවයෙහිම හටගත්තා වූ ධර්මයකි. එය පහළ වූ පසු සත්වයා භවාන්තරයට පැමිණියේ යයි කියනු ලැබේ. මෙසේ නොවි මිය ගියා වූ තනත්තාගේ ශරීරයෙන් ආත්මයක් හෝ අන් කිසිවක් හෝ අභිනව භවයට යාමෙන් සත්ව උත්පත්තියක් සිදු නොවේයි. එහින් කියන ලදී ලපච්චය මීති ධම්ම මත්ත මේතං භවන්තර මූපේති නාස්ස තතෝ සංකන්ති න තතෝ හේතුම් විනා හෝති එහි තේරුම ලබනද ලද ප්‍රත්‍ය ඇත්තා වූ ප්‍රතිසන්දි චිත්තේ නැමැති ධර්ම මාත්‍රයම භවාන්තරයට පැමිණේ. අතීත භවයේ සිටියා වූ සත්වයාගේ වර්තමාන භවයට ඒමක් නැත්තේය. අතීත භව පර්යාපන්න හේතුවෙන් වෙන්ව වර්තමාන භවෙහි උපදින්නේද නොවේය. අතීත භව පර්යාපන්න ස්කන්ධයන්ගෙන් කිසිවකුත් නොපැමිණ වර්තමාන භවයේහි අභිනව වස්තු රූපයක් ආශ්‍රය කොට ප්‍රතිසන්දි විඥාණය පහළ වේයයි කී කලෙහි පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය නොදන්නා වූ තනත්තන්ට ඒ අතීත භවයේහි වූ සිත හා සම්බන්ධ නො වූ වූ වාක්‍යයි සිටිය හැකිය. නමුත් එක භවයක උපදින්නා වූ සිත්වල යම් බඳු වූ අන්‍යෝන්‍ය සම්බන්ධයක් වේ නම් ඒ අතීත බව පරියාපන්න චිත්තයන් හා වර්තමාන බව පරියාපන්න චිත්තයන් හිද ඇත්තේය. එක භවයකදී උපදින්නා වූ සිද්ද එකක් නිරුද්ධ වූාට පසුවම අනික උපදින බැවින් ඒ සිත්වල එකට බැඳී එකට හැපී පවත්නා වූ සම්බන්ධයක් නැත්තේය. ඔවුන්ගේ ඇත්තා වූ සම්බන්ධය නම් එකක් නිරුද්ධ වූ වහාම ඒ අතර කාලයක් ගතවන්නට නොදී අතීත චිත්තයන්ගේ ප්‍රත්‍ය ලබා ඒ પરම්පරාවට අයත්ව ඉපදීමයි. එසේ පවත්නා සම්බන්ධය අතීත භවයාගේ අන්තිම චිත්තය වූ චුති චිත්තයගේද වර්තමාන භවයාගේ පළමුවන සිත වූ ප්‍රතිසන්දි චිත්තයේද වෙනසක් නැතිව ඇත්තේය. චුති චිත්තය නිරුද්ධ වීමෙන් පසු එය උපන් ස්ථානයෙන් යොදුන් කෝටියක් ඈත වූ තැනක ප්‍රතිසන්දි සිත පහළ වූවත් ඊට ගතවන කාලය එක භවයකදී එක සිතක් නිරුද්ධ වූාට පසු අන් සිතක් පහළ වීමට ගතවන්නා වූ කාලයමයි. එබැවින් වර්තමාන භවයේහි අතීත භවයෙන් කිසිවක් නොපෙමින පහළවන්නා වූ ප්‍රතිසන්දිය අතීත බව පර්යාපන්න චිත්ත පරම්පරාවට අයත් බව දතිය යුතුයි. මෙසේ අතීත භවයන් අතීත භවයෙන් කිසිවක් නොපැමිණ වර්තමාන භවයේහි අභිනව ස්කන්ධ පහළ වූ කලෙහි වර්තමාන භවයේ සිටින පුද්ගලයා අතීත භවයේ සිටි පුද්ගලයාමද නැතහොත් අනෙක් කෙක්ද යන ප්‍රශ්නය මෙසේ මෙහි ඇසිය යුතුව තිබෙයි. එය පෞරාණික ආචාර්යවරයෝ ප්‍රතිබිම්බ ආදී උපමාවලින් විසඳූහ. එය මෙසේය. ප්‍රතිබිම්බ නම් කැඩපත් ආදියේ පෙනෙන ඡායාවයි. කැඩපතෙහි පෙනෙන මුහුණේ ඡායාව මුහුණෙන් අන්‍ය වූ කැඩපතේම පහළ වූ දෙයකි. නමුත් එය මුහුණ නිසාම පහළවන බැවින් හා මුහුණ හා සමාන බැවින්ද මුහුණෙන් අන්‍ය වස්තුවක්ද නොවේ. එබැවින් කැඩපත් වලින් මුහුණ බලන්නෝ කැඩපතේ පෙනෙන සැවනැල්ල තමාගේ මුහුණ යයිම සලකයි. එබැවින් කැඩපතේ පෙනෙන ඡායාව මුහුණ බන්න තැනැත්තාගේ මුහුණමය කියා හෝ නොවේය කියා හෝ කිව හැකි නොවේ. එපරිද්දෙන්ම වර්තමාන භවය සම්බන්ධ ස්කන්ධයෝ අතීත භවෙහි ස්කන්ධයෝ නොවේති. නමුත් අතීත භවෙහි ස්කන්ධයන් නැති නම් වර්තමාන භවෙහිද ස්කන්ධයන් නැති බැවින් වර්තමාන ස්කන්ධයන් අතීත ස්කන්ධයන් නිසාම හටගත් බැවින් ඒකාන්තයෙන් ඒවායින් අන්‍ය වූ ස්කන්ධයෝද නොවේති. එබැවින් වර්තමාන භවයේ සිටි පුද්ගලයා ඒකාන්තයෙන් අතීත භවයේ සිටි පුද්ගලයාමය කියා හෝ අන්‍යෙක්ක කියා හෝ කිය හැකි නොවේයි. මෙසේ ඒකාන්තයෙන් ඒකත්වයක් හෝ නානත්වයක් ලැබිය හැකි නොවීම හේතුන්ගේ හෝ හේතුඵලයන්ගේද ස්වභාවයයි. ඉදින් හේතුව හා ඵලය ඒකාන්තයෙන් එකක්ම වේ නම් කිරෙන් හටගත්තා වූ දී හා කිරි එකම වර්ගයක් විය යුතු වෙයි. නමුත් එසේ නොවේ. කිරි අනිකකි දී අනිකකි. කිරිවල දීද දීවල කිරිද නැත්තේය. ඉදින් මේ දෙවර්ගයේම එකක් නම් එකම ස්වභාවයකින් තිබිය යුතු වෙයි. කිරිවල දී වල තිබෙන ස්වභාවයද දී වල කිරි ස්වභාවයද නැති බැවින් කිරි හා දී එක ඒකාන්තයෙන් දෙවර්ගයකි. කිරි උණුකොට භාජනයකට තැබූ කලෙහි පසුදින එහි දී හැදී තිබේ. ඉදින් ඒවා ඒකාන්තයෙන් කිරි නොවේ නම් දී කිරි අයිතිකාරයාගේ නොවේ යයි කිව යුතු වෙයි. එසේ කීමද ලෝක විවහාරයට විරුද්ධ බැවින් කිරි හා දී වල ඒකාන්ත ඒකත්ව නානත්වයක් නොලැබෙන බව දතිය යුතුය. මේ නයින් සකල හේතු හේතු සමුප්පන්න ධර්මයන්ගේ ස්වභාවය දැන වර්තමාන භවයන්හි පුද්ගලයා අතීත භවයේ සිටි පුද්ගලයාම හෝ ඔහුගෙන් අන්‍යෙක් හෝ නොවන බව තේරුම් ගත යුතුයි. මෙසේ නොව වර්තමාන අතීත ස්කන්ධයන්ගේ ඒකත් ඒකාන්ත ඒකත්වය කියතොත් අතීත භවයෙන් ස්කන්ධ වර්තමාන භවයට නොආ බැවින් එය අසත්‍යක් වෙයි. ඒකාන්ත නානත්ව වශයෙන් සලකතොත් අනෙකෙක් කරන ලද කර්මයාගේ ඵලය අනෙකෙකුට වේය යන දෝෂය වෙයි. තවද අතීත භවයෙන් වර්තමාන භවයට ආවා වූ කර්මඵලය ලබන්නා වූ ආත්මයක් හෝ පුද්ගලයෙක් හෝ නොමැතිනම් කර්මඵලය කවරෙකුට වේද කවරෙක් කර්මයෙන් ජනිත සැපදුක් විඳීද යතහොත් කර්මඵලය ලබන්නා වූ ස්කන්ධයන්ගෙන් අන්‍ය වූ කිසිවෙක් නැත්තේය යම්සේ රත අවයව සමූහයට රතය යයිද ගෘහ අවයව සමූහයට ගෘහය යයිද විවහාර කරනු ලැබේද එපරිද්දෙන්ම ස්කන්ධ සමූහයටම සත්වයාය පුද්ගලයාය යයි කියනු ලැබේ එබැවින් අතීත කර්ම හේතුවෙන් වර්තමාන භවයේහි ස්කන්ධ පහළ වූ කලෙහි ඒවාට කර්ම ඵලය ලබන්නා වූ කර්ම ඵලයේ ස්වාමියායයි කියනු ලැබේ එබැවින් ස්කන්ධයන්ගේ අන්‍ය වූ කර්මඵලයට ස්වාමී වූ පුද්ගලයෙක් සොයන්නට නොයා යුතුය. ගස්වල හටගන්නා වූ ගෙඩිවනාහි ගස්වලම කොටසකි. නමුත් ගසක ගෙඩි හටගත් කලෙහි ගස ඵල ගත්තේ යයිද ඵල දරනවා යයිද කියනු ලැබේ. එපරිද්දෙන්ම පුද්ගලයාය සත්වයාය මිනිසයාය දෙවියාය යයි කියනු ලබන්නා වූ ස්කන්ධ සමූහවල කොටස් වූ සුඛ වේදනා දුක වේදනාවෙන් හටගත් කල්හි සත්වයා සැප දුක් විඳීය පුද්ගලයා සැප දුක් විඳීයයි කියනු ලැබේ මෙතකින් පුනරුත්පත්ති ක්‍රමය සැකවින් දක්වන ලදී මේ ක්‍රමයෙන් කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රයෙහි වාසය කරන්නා වූ පහ නොකරන ලද තෘෂ්ණාව ඇත්තා වූ සෑම සත්වයන්ගේම චුති ප්‍රතිසන්දි දෙක නොනවති නිවනට පැමිණෙන තෙක් සිදුවේයි. උපන් සත්වයා මරණයටද මරණයට පැමිණි සත්වයා ඉපදීමටද පැමිණෙන බැවින් ස්කන්ධයාගේ පැවැත්ම චක්‍රයක් වැනි වූ හේයින් ඊට සංසාර චක්‍රය යයි කියනු ලැබේ. ආදියක් නැත්තා වූ මේ සංසාර චක්‍රයට අසු වී ඉපදීම නැසීම වශයෙන් නැවත නැවත පෙරළෙමින් සිටීම ඒකාන්තයෙන් මහත් වූ දුක්ඛයකි. එබැවින් මේ සංසාර චක්‍රය සිඳ නිවනට පැමිණීමට සියල්ලන් විසින් උත්සාහ කළ යුතු වෙයි. මෙතකින් මහාචාර්ය රේරුකාණේ චන්දමිමල යතිවරයන් වහන්සේ විසින් ලියන ලද පුනරුත්පත්ති ක්‍රමය නිමි. චිරං තිට්ඨතු සද්දම්මෝ